පසුකාමීතා යේච සබ්බේක විභග්ගේ සංයෝකාමෝ රාගෝකාමෝ සංගරාගෝකාමෝ සංකප්පෝකාමෝ රාගෝකාමෝ සංකප්පරාගෝකාමෝ මේ විචාර කාමාති ඒවන් ක්ලේශ කාමාත්තා ඒ ඒ මේ දෙකත් අපි කියන වස්තුකාම කීලකාම ඒවන් සති දිරිච්ඡේද කාමීහි වස්තුකාමීහි දිරිච්ඡේද වා අසු දිරිච්ඡේද අසු දිරිච්ඡේද කියන කාය දිවේක උද්දෝපෝ විවිධ අකුසලයේ කමී විදී විදේශකාමී සබා කුසලේ විවා විචාති අකුත් ඒ විවිධ අකුසලයේ කමී විදී විදේශකාමී විදේශකාමී කියන්නේ සබා කුසලේ විවා එහෙම නැත්නම් සියලුම කුසලයන් අකුසලයන් සබා කුසලේ විවා සියලුම අකුසලයන් ඕ විවිධ ආදී අකුසලයන් වෙනුයේය කියන අපේ සුදු. තේන චිත්ත විවේකෝ උක්තෝ කුරිමේන චිත්ත වස්තුකාමී විවේක වචන කෝලේව කාමසුඛ සංචා. ඉතින් විවේකකාමී විවේක වචන කෝලේ කාමසුඛ පරිපත. එහේ පළමුවදීන් දැක්කේ කාමසුඛය පරිත්‍යාගය. කාමසුඛය අධ්‍යයනය. දෙවෙනි පදයෙන් නිකාමිතේ ගැනීම අල්ලාහ් එකම සුඛ පරිකා විභාවිතෝ එවං වස්තුකාම ක්ලේශකාම විවේක වචන සෝජේකට හේතිකක් අටමෙන් සංකේත වස්තු පහ ද්විතීයේ සංකේත පහ ඒ වගේම විවිච්ඡේද කාමයේ කියන එකෙන් ඒ සංකේශය මේ වස්තු දුකී සංකේතයෙන් පිටු කරන භාර ඒ පිට කෘතු කරන ධර්මයන් ප්‍රමුඛ කරන්නේ යමක් නම් ඒ ධර්මයන්ගෙන් ධර්මයන් දුරු කිරීමක් දුතියේ දෙවෙනි පදයේ ඒ සංකේතයෙන් ප්‍රහාණය. එතකොට ඒ කියන්නේ ඒ සංකේතයෙන් සිදු කිරීම කරන ධර්ම. දැන් එකක් දැක්වන්නේ එකක් ඒ කාමයේ කියන්නේ දේශකාරණ අනිත් සියලුම අක්ෂර ධර්ම. ඒ ජීවන වශයෙන් ගන්නවා නම් ඉතිරි ජීවන. ඒ ඒ කියන ඒවා කියන්නේ අරමුණක් ඇති. ඒ අරමුණ වස්තුකාමයන්ගෙන් දැක්. ඒකයි කියන්නේ ඒ සංකේත වස්තු පහ. සංකේත වස්තු ඒ දුරු කිරීම. දෙකේ සංකේත පහ. දෙවිපදේ සංකේතයන්ගේ ප්‍රහාර. ඒ සංකේතයෙන් පිට පිට කරන ධර්මම ඒ ධර්මයන්ගේ ප්‍රහාරය ඉවරයි. තව කරුණක් කියනවා පඨනේ ලෝල භාවස්ස හේතු පරීක්ෂාව. ලෝල භාවස්ස හේතු පරීක්ෂාව. ලෝල භාවය කියන්නේ ඇලෙන බව. ලෝල භාවය. ඒ ඇලෙන භවයේ හේතුව අත්හැරීම. ඇලෙන්නේ යමක නම් ඒ දේ අත්හැරීම. ඇලෙන බව ලෝල භාවස්ස හේතු පරීක්ෂාව. ද්විතීයේ එතන පාද භාවය. දෙවෙනි පදේ කාලභාවයාගේ හේතු පරිත්‍යාගය. එතකොට එන කිව්වේ යෝල භාවස්ස හේතු පරිත්‍යාගය. යෝල භාවය අනිවාර්යයෙන්ම කුමකද? වස්තුකාමය. වස්තුකාමය කියන්නේ ඒ යෝල භාවස්ස හේතු පරිත්‍යාගය. ဒုတိယ වෙන බාල භාවය. දෙවෙනිගේ බාල භාවය. දුර්කිනි. ඒක බාල භාවයේ කියන්නේ බාල භාවය කවුද? බාල බාල භාවය. බාලය කියන්නේ කාටද? ඒ අපේවනාට බාලා බාල බාලවන් මේ අසල් කියන නිසා ඒ උදේ බාල බවට පැමිණීමේ යම් කිසිවක් කියන හේතුවක් කිරීම. ඒ අක්ෂරයන් දුක් කිරීම. බාල භාව. පඨමේන ච ප්‍රයෝග සුද්ධි. ඉතියේන ආශය පෝෂණ විභාගයක් වූ. පඨමේන ප්‍රයෝග සුද්ධිය. ප්‍රයෝග සුද්ධි කියන්නේ ප්‍රයෝගික කියන්නේ පිළිවෙල නැත්නම් උපාය. ඒ උපායේ පිළිසුදු බව දක්වා දී පළමු වචනේ දෙවෙනි වචනේ ආශය පෝෂණ ආශය පෝෂණ කියන සමාජයේ సంతානයේ පෝෂණය කිරීම විභාවිකම් පෝෂී ඉතිහාසය හේතු භාවනාය නයි කාමයේ විච්ඡේද සුඛ කාමයේ සුඛිතාර්ථ ඒ හේතු භාවනාය කාමයේ විච්ඡේද වස්තුකාමී සුඛිතාර්ථ උත්තර කාමී සුඛිතාර්ථ එතන මේ දැන් කරුණු කීයේ කාමයේදී කියන වචනයට වස්තුකාමයේ කියන තේරුම ගෙන. ක්ලේශකාම පක්ෂයෙන් තමයි. ක්ලේශකාම පක්ෂයෙන් වනායි සංගෝතිත රාගෝතිත ඒවමාදී අනේක හේතු කාම සංගෝතියව කාමෝති අභිහේතු. ඒ ක්ලේශකාම පක්ෂය පිළිබඳ කරුණු කියන්නේදී සංගෝතිත රාගෝතිත සංදේශ රාගයේද ඒවමාදී අනේක හේතු මේ ආදීන්ගේ වශයෙන් නොයේ ભેද ඇති කාම ඡන්தோ ඊව කාම ඡන්ද යම දැන් ඡන්தோ රාගෝ ඡන්ද රාගෝ ආදී වශයෙන් මේ ප්‍රභේද ඇති කාම ඡන්දේ මේ වචන කීපයකින් දක්වන්නේ අනිකක් නෙවෙයි කාම ඡන්දයයි ඒ කාම ඡන්දේම කාමෝති අභිති කාම කියන වචනේ අදහස් කරනු ලැබේ අදහස් කෙනෙක්. සෝචය අකුසල පරියාපන්නෝති සමාන. ඒද ඒ කාම කියන ක්ලේශකාමන අකුසල යම්ත පරියාපන්නේ කියන්නේ අතුලක් වුවද. අකුසලයන් කියන්නේ අතුලක් ගන්න. කුමක් ඇක්සියෙද අතුලක් ගන්න? ක්ලේශකාම. අකුසලයන්ට අතුලක් වන්නේ වුවද සත්‍ය කතමෝ කාමච්ඡන්දෝ කාමෝති ආදීනා නයේ විභංගේ ධ්‍යාන සතිපත්තකෝ විසුද්ධි. සත්‍යගතමෝ කාමච්ඡන්தோ කාමෝක්ති ආධිනාමයේ විභංගේ ධ්‍යාන සතිපත්තකෝ විසුද්ධි. විභංගේදී සත්‍යගතමෝ කාමච්ඡන්தோ කාම ඒ ඒ එහි ඒ කාමච්ඡන්ද කාමේන කවරේද යනාදි වශයෙන් විභංගේ සාකච්ඡා කරලා තියෙනවා. එතන ඒ සාකච්ඡා කරපු දෙන්නේ කාල ප්‍රතිපක්ෂකෝ නිසුදු. ඒ කාල ප්‍රතිපක්ෂ වශයෙන් එය දෙදෙන දක්වා තිබුණා වදාළා. ජීවිතකාම කාමස්තාවා පුඤ්ඤපදේ. අකුසල පරියාපන්නතා විදියට. අවුරුදී කියනවා. කාම විචේක කාමයේ විච අකුසලයේ ධම්මයේ කියන දෙයක් කියන්නේ. ඉලේක කාමස්තාවා පුඤ්ඤපදේ ක්ලේශකාම පදයෙන් හෝ කර්ම පදෙහි පදේ පදේ වදාගෙන ලදී. අකුසල පරියාමනස්සා ද්විතිය පද. අකුසලයන්ට ඇතුළත් වන බවින් දෙවෙනි පදේ වදාගෙන ලදී. අනේක බෙහෙතෝ උච්චස්ස කාමතෝ ඉති අවස්වා කාමී ඉති උත්තා. මේ ප්‍රදේශ කියන නිසා ඒ කාම කියන මේ ධර්මයේ ප්‍රදේශ වශයෙන් රාගයක් දක්වනවා අර කෙලෙකේ සම්දෝ රාග ආදිවාසී ප්‍රභේද නිසා අනේක ભેදතු උච්චස්ස කාමතෝහි අවස්ස එකක් වශයෙන් දක්වනෝනේ කියන්නේ තියෙන්නේ කාම දැන් විතර කියනවානේ කාමතෝ ජායති සෝතු ආදිවාසී දේවතු ජායති සෝතු කියලා විතර කරනවා කාමතෝහි අවස්ස කාමතෝ යයි නොදාරා කාමේ නීති උත්සන්න කාමේහි කියලා පදාර්ථයක්. කාමේහි කියන විට බහුවචන. ඒකයි කාමිතෝ කියන විට ඒක වචන. කාමයෙන් කියන්නේ. කාමේහි කියනකොට කාමයන් කියන්නේ. ඒක බහුවචන. ඒ බහුවචනයෙන් දැක්වේ ඒ කාමී කියන මේ ධර්මයේ මේ ප්‍රභේදය. අන්නේ පංචික ධර්මාන අක්ෂල භාවයේ විද්‍යමානයි. පත්තකතමේ අක්ෂලා ධම්මා කාමච්ඡන්දුති ආඥානේ විභංගේ උපරිධානංග පච්චනීක පටිපක්ක භාව ලක්ෂණතු නීවරණානේව උත්තානි අන්‍ය සංකිට ධම්මාන අක්ෂර භාවයේ විද්‍යමාන ඒ කියන්නේ අන්‍ය ධර්මයන් නේද අකුසල බව විද්‍යමාන වෙන කල්හි තත්ත කතමේ අකුසල ධම්මා කාමච්ඡන්දුති එහි අකුසල ධර්මයෝ නම් කවරෙද්දැයි කාම ඡන්දෝ ආදි වන්නේ ආදිනා නේන විභංගේ ඒ ආදී ක්‍රමේ විභංගිනේ උපරි ඥානංග පච්චනීක ප්‍රතිපක්ඛ භාව දර්ශනතු උපරි ඥාන ඉහළට තිබෙන ඥානාංගයන්ට පච්චනීක ප්‍රතිපක්ඛ භාව දර්ශනතු පච්චනීක කියන්නේ විරුද්ධ ප්‍රතිපක්ෂ බව දැක්වීම වශයෙන් නීවරණාමයේ උදා. නීවරණයෝම වදාපු ලබන දෙවියේ දැන් අකුසලයේ මේ කියනකොට විරිච්ඡේද කාමයේහි විරිච්ඡ අකුසලයේහි කියන එකේ ඉතිරි නීවරණ ධර්ම දැක්වුවේ. ඒ මක්නිසාද උපරි ඥානාන්දයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් දැක්වීම සඳහා ඒ ඒ කියන්නේ දැන් කාමච්ඡන්දයේ ප්‍රතිපක්ෂ ධර්මය තමයි ඒකාග්‍රතාව තමයි. සමාධිය කාමච්ඡන්දයේ ප්‍රතිපක්ෂ. ඉතින් ඒ ඒ කාමච්ඡන්දයේ මුලින්ම දැක් ඊළඟට විවිච්ඡ අකුසලයේ ධර්මයේ කියන විට කාමච්ඡන්දයේ හැර තව ධර්මයක්. ඒ කාමච්ඡන්දයේ හැර ගනුදෙනුවේ තව ධර්ම වශයෙන් මොනවාද? ඉතිරි නිවන ධර්ම. මේ ඉතිරි නීවරණ ධාතු ගන්න බැඳුනේ අක්ෂාද ඉතිරි ධානාංගයන් කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධානාංගයක් කියලා කියනවා. ඉතිරි ධානාංගයන්ට ප්‍රතිපක්ෂ ධර්ම දැක්වීම සඳහා. ඒකයි මෙතන කියන්නේ සත්‍යගතනේ අත්ලා ධර්මා කාමච්ඡන්දෝ ධානාමය විභංගේ උපරි ධානාංග පද්ධතික ප්‍රතිපක්ෂ භාව දක්වනකෝ නීවරණාමයේ උත්සාහය විභාගයේ දැක්වේ කාමච්ඡන්දෝ ව්‍යාපාදෝ ඔය අදි වගේ ඒ ජීවන ධර්මයන් තමයි දක්වා පිළිෙන්නේ. නීවරණානි ඥාන පච්චේක ඥාන පච්චේක නීවරණය වනාදී ඥානංගයට විරුද්ධ ධර්මයෝමය. තේසං ඥානංගයේ දේව ඥානංගානේව පක්පක්ඛාති. ඒ නීවරණයන්ට ඥානංගානේව පක්පක්ඛාති. ඥානංගයෝමයි විරුද්ධ ධර්ම. නීවරණයන්ට ධානාංගය මගේ විරුද්ධ ධාතු. එතකොට ධානාංගයන්ට නීවරණයමයි විරුද්ධ ධාතු. විද්ධාන්තකාරී විඝාතකාරී කුත්තක් ඒවා තමයි විද්ධාන්තකාරී විඝාතකාරී කුත්තක් නැති කරේ ඉතිගෙන්නේ විද්ධාන්තනේ විඝාතකාරී කියලා කියන්නේ විනාශ කරනවා නැති කරන්නේ. තථායි සමාධි කාමච්ඡන්දස්ස ප්‍රතිපක්ඛෝ ඒවා කියලා ලාදී සමාධි කාම සංගත ප්‍රතිපක්ඛෝ සමාධිය කාම සංගයට ප්‍රතිපක්ෂය ප්‍රීතිය ව්‍යාපාරම් ප්‍රීතිය ව්‍යාපාරයේ ප්‍රතිපක්ෂය විතක්කෝ තීන නිද්දම් විතක්කයේ තීන නිද්දයට ප්‍රතිපක්ෂය සුඛං උද්දච්ච කුසලසත් සැපය උද්දච්ච කුසලසත් විචාරෝ විචාරාති විචාරය විචාරය යට නිද්දයි යා කොයි දෙන්නේ ප්‍රේතකේ ඒක ප්‍රේතකේ කියන්නේ ප්‍රේතකෝක දෙන්නේ කියලා පොතක්. ප්‍රේතකේ කියන්නේ ඒක අපි අර නිත්‍ය ප්‍රකරණය වගේ. නිත්‍ය ප්‍රකරණය වගේ මේ ණය දේශනා ණය පත්‍රන පොතක්. ප්‍රේතකේ එක කාරණයක් මේ සමාධි කාම ඡන්දස්ස ප්‍රතිපක්ඛෝ දීති ව්‍යාපාදස්ස විතක්කෝ තීන විතස්ස සුඛං උද්දච්ච කුද්දස්ස විචාරෝ විචිකිච්ඡා. ඒ ඒ ඒ ධ්‍යානාංගයේ ප්‍රතිපක්ෂ වූයේ කවර කවර නිවරණයකට තිබෙනවා. විද්ධි ව්‍යාපාරය. ඉතින් කිය ව්‍යාපාරයේ කියන දෝමනසේ ධර්මයක්. ව්‍යාපාරයේ දෝමනසේ ඉස්සා. කවදාවත් දෝමන ප්‍රීතිය වීර්ය මෙතන දක්වන ඉන්ද්‍රිය සෝහාමී කියන්නේ යන්නේ ඉන්ද්‍රිය. ඒ වීර්ය යෝමාසයේ යුක්ත වූ ඒ නීවරණ ධර්මයන් කරන ව්‍යාපාරයේ දුරු කිරීම සමස්තයි. ඒකයි වීර්ය. ඒ ඒ ධ්‍යානාංග වශයෙන් ගත්තා. එහෙම නැත්නම් ධ්‍යානය ප්‍රදෝණ කොට. ඒ සතම ධ්‍යානයේ මේ අංග පහෙට යුක්තයි. ඉතින් මේ අංග පහ කහින් සිත් වූයේ තම ධ්‍යානෙ කරනු ලබන්නේ කුමක්ද? නීවරණයන් නැගෙන එක නවත්තන. ඒ විපක්ෂ ඒ ඒ ජීවන ධර්මයේ ප්‍රතිපක්ෂ ධර්මයේ මේකයි කියන්නේ. ඒ ධර්මයන්ගේ වශයෙන් නම් ඒව මෙත්ත විරිච්ඡේද කාමේහි විනා කාම සම්බන්ධ විකප්පර විනේකෝ හිතෝ හෝති විරිච්ඡ අකුසලේ ඉඳන්නේ විනා පංචම් නම් ති නීවරණ. එසේ මෙහි නිරිච්ඡේව කාමේහි යන මේ කාමච්ඡන්දය කාමච්ඡන්දයේදී විස්කම්බන විවේකය විස්කම්බන විවේකයේ යන විස්කම්බන ප්‍රහාර විවේක කියන වචනේ මෙතන ගත්තේ විස්කම්බන විවේකෝ උද්දෝකෝ විරිච්ඡ අකුසලේ ධම්මේ කියන මේ වචනයෙන් පංචාන්ති නීවරණ ඒ පංච නීවරණයන් වීම දෙන්න දෙන්නීම සම්පූර්ණ ලැබේ අගහිතත් ගහන්නේ යනකොට පටවෙන්නේ කාමච්ඡන්දය. අගහිතත් ගහන්නේ කියන එකේ ඉන්නේ ගන්තරපු දේ නැවත නොගැනීම. මෙහෙම ගන්නා විට අගහිතත් ගහන්නේ නැත්නම් පටවෙන්නේ කාමච්ඡන්දය. ප්‍රථම වචනේ කාමච්ඡන්දේ නිෂ්කප්පන විවේකයන් ဒုတိ යේන තේන නීවරණ. එවැනි පදයේ ඉතිරි නීවරණයන්ගේ විවේකයන්. ඉවරයි. ගතා පතලේ සීතු අකුසල මූලයේ පංචකාම ගුණ ભેද විද්‍යාත්ත ලෝභත්ත එසේම ප්‍රථම ප්‍රථම වචනයෙන් නැත්නම් නිවිච්ඡේව කාමී කියන මෙහි සීතු අකුසල මූලයේ අකුසල මූල තුන අකුසලෙන් පංචකාම ගුණ ભેද විද්‍යාත්ත ලෝභ පංචකාම ගුණයන් ආරම්භ කිරීම වශයෙන් පවත්නා වූ ලෝභයේ නිෂ්කාමනය. ඉතින් ඒ ආඝාත වස්තු ભેදේ ભેදා විද්‍යාවන් දෝෂ මොකා. දෙවෙනි පදේ අකුසලයේ කියන පදයෙන් ආඝාත වස්තු ભેදා විද්‍යා ආඝාත වස්තු ආදී කියලා දැක්වේ ભેදා විද්‍යාවන් දෝෂ මොකා. ඒ අකුසල තුනතර කලබුවන් කියන්නේ ලෝභයයි අකුසලයේ කියන එකේ දෝෂ මොහ. ධනනේ දේශයේ උපදින ආඝාතවස්තේ ඒකයි කියන්නේ. ඕඝාදිස්වා භක්තිසු පදවේන කාමෝක කාමයෝක කාමාසව කාමෝපාදාන අවිද්‍යා කායයන්ත කාමරාග සංයෝජනාන. ප්‍රථම පදේ මේ ඔක්කොම ගන්නට දක්වා. ඕඝාදිසු කියේ ඕඝාදී ධර්මයන් අපිට ඕඝ යෝග ආදි වශයෙන් මේ ධර්මයන් අපිට රතමේන ප්‍රථම පදයෙන් කාමෝග කාමයෝග කාමාන්තර කාමපාදා අවිද්‍යා කායයන්ත කාමරාග සංයෝගය ඔක්කොම ගතේතු දෙන්නේ මොන පරියකද මුල් පරියක කාමී කියන්නේ හිතේ අවදේශ ඕග යෝග යෝග ආසව උපාදාන දන්ත සංයෝජන. ඉතින් සියලු සියලුම රෝග යෝග ආසව දන්ත උපාදාන ඒ ආදී ධර්ම ඉතින් පරි අක්ෂමී විදිහට කලින් ගන්නවා. පතමීනිත සංහාව සංසම්පුලිත කාණංච ප්‍රථම පදයෙන් සංහාව ඒ සංහාවහ සම්ප්‍රයුක්ත වූ ධර්මය. යෙන්න ද්විතීයේන දෙවි පදයෙන් අවිද්‍යාව සංකප්පිත කාරණා. අවිද්‍යාව ඒහා කප්පිත වූ ධර්ම. අපිට පඨමයේ ලෝක සංකප්පිත අත්‍යතිසුප්පාදාන අවද ප්‍රථම පදයේ ලෝක සංකප්පිත වූ චිත්තෝපාද අටද දිතියේන චේතානං චතුන්නං අක්ෂර චිත්තෝපාදාන වික්කම්බර විවේකෝ බුද්ධෝ භෝෂීති කියන දෙවෙනි පදයෙන් සසු අකුසල ධාත චිත්තෝත්පාද හතර. චතුර්ණ අකුසල චිත්තෝත්පාදාන වික්ඛම්බන දිවේ වික්ඛම්බන දිවේකය බුද්ධෝ කෝටිති වේදිතබ්බෝ වදාති මැදේයයි තත්ත්වය. අයං තාව විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ කම්මේති අක්ක එත්ත අක්ක ප්‍රකාශ. මේ වනාති විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ කම්මේ යන මේ පරයන්තය කරන ලද අත් කීමේ එතාවදාච පඨමන්ත ධානන්ත පහානංගම් ලක්ෂිත්වා ඉදානි සම්පයෝගංගම් ලක්ෂිතු මෙතෙක් මේ විදිහට එතාවදා කියන්නේ මේ ආකාරයේ මෙලෙස පඨමන්ත ධානන්ත ප්‍රථම ධානයන්නේ පහානංගම් ලක්ෂිත රාහානාංගයන් දක්වලා රාහානාංගයේ ඊවරණ රාහානාංගයන් දක්වලා ඉදානි දැන් සම්පයෝගංගම් ලක්ෂිතු ඒ ධානය හා සම්ප්‍රයෝග වන්නා වූ අංගයන් දැක්වීමට සවිතක්කම් සවිචාරන්ති ආදි සවිතක්කම් සවිචාරන් ආදි මේ වචන වදාළා. සත්‍ය හෙත්තා වුත් ලක්ෂණාරි විභාවයෙන් අප්පනා සම්පයෝගතෝ රූපාවචර භාවස්සේන විතක්කේන චේව විචාරේන සත්තාපත් රූපෝ යන්තේන කලේ විචාරේ ඉදන් ධාන සවිතක්කම් සවිචාරන්ති විච්ඡ කියනවා ඒ ඊට පෙර අපි කියලා තියෙනවා මේ ලක්ෂණ ඒ විතක්ක ਵਿਚාර කියන මේ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ඒ විභාගයේ ඒවා විභාග කොට දක්වලා තියෙන්නේ අප්පනා සම්පයෝගතෝ රූපාවචර භාවපත්තේ විතක්කේ. අර්පණාවහා එක්ව යදීන් වශයෙන් රූපාවචර භාවයට පත් වූ විතක්කේ එවනක විකල්පයේ තියෙනවා උපාවචනතාවයට නෙමෙයි. කාමාවචර බලින් යුක්ත වූ විකල්ප. යාපත ලැබෙන කාමාවචර කුසල් වල විතර්කය ඒ කාමාවචර. ඒ විතර්කයේ ධර්මයක් හැටියට වෙනකොට කතා කරනවා නම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ වගේ වෙනකොට කතා කරනවා නම් අපට ඒ කාමාවචර කුසල් සිත් තුළ උපදනා වූ විතර්කය කාමාවචර මෙතන කීවේ අත්තනා සම්පයෝගතු අර්පණාවහා එක්ක යෙදීමෙන් රූපාවචර භාවපත්තේ විතක්කේ රූපාවචර භාවයට කරුණා වූ විතර්කේන්ද විචාරේන්ද විචාරයෙන්ද සහවත්තති එක කවුරු එසිට පවතින එහෙම ඒ ධර්මත් එක්කයි දෙලෙන්නට දුක්ඛෝ වියුක්තේන කලේන සාපි ගත දුක්ඛෝගය ගතක් නෙවි කුමක් වගේද ගතක් නෙවි කුප්පේනික ඵලය නිසා ඵලයෙන් සහ ඵලවලින් සහ මල් වලින් මල් වලින් සහ ඵල වලින් යුක්ත ගතක් නෙවි ඉදන් ධාන මේ ඡාමය සංසත්තක් සංචාරක් අර භාග්‍යයන් කතා කරන විට මල් වලින්ද ඵල වලින්ද යුක්ත වූ ගතයි කියන කටේ මේ ධ්‍යානය ගැන කතා කරනවා කියනවා මේ ධ්‍යානය විතර්කයේද ਵਿਚාරයේද යුක්තයි. අවිතක්කම් කවිතාවන්ත විච්ඡති. විභංගයේ පන්න. විභංගයේ වහාන. භංගය ප්‍රකරණය. වහායි. ඉනිනාද විතක්කේන ඉනිනාද විචාරේන උපේතෝ හෝති සමුපේතෝති ආඥා. නයේන උග්ගලා විචාමා දේශනා කරයි. ඒ විභංගයේ ඉනිනාද විතක්කේන මේ විතක්කේන ඉනිනාච විචාරයෙන් මේ විචාරයෙන්ද උපේතෝ හෝති සම්පේති. ඒ කියන්නේ යුද්ධ වූයේ වෙයි. කියා නයන පුද්ගලා විචාරා දේශනා කරා. පුද්ගලා විචාර දේශනාව කරනවා. දැන් පුද්ගලා විචාරය කියන්නේ පුද්ගලය යෙකු දැක්වීම වශයෙන් කරන දේශනාව. පුද්ගලයේ ඇත්තේ කියන බව පිළිගැනීමෙන් කරන දේශනාව තමයි පුද්ගලයා. දැන් මෙහෙමනේ මේ මේක තියෙන්නේ උපසම්පජ්ජ විහාරති කියන එකේදී. එතන පුද්ගලයා විස්තරය නෙමෙයි. උපසම්පජ්ජ විහාරති කියන්නේ ඊළඟ වාසය කරයි. වාසය කරයි කියන විදිහ ධර්මයක් වාසය කරයි කියන්නේ පුද්ගලයේ අනේ නිබන්ධයෙන් වලදී කියන්නේ ඒක පුද්ගලයා විස්තර ධර්ම දේශනා. ඒ අත්ෝ පණ පත්‍ර කියන්නේ ලක්ෂ අර්ථ වශයෙන් නම් අර්ථ වශයෙන් නම් පුද්ගලයේ නෑ අපට අපි දැනගෙන තියෙන ධර්ම. ඒ ධර්ම බව සතිපිය. විවේක යන්ති එත්ත විවික්ති විවේකෝ. නීවරණ දිගමෝක්‍ය. විවික්ති ගෙන්වීමයි මෙතන විවේකී කියේ. මොනවයින්ද නීවරණ දිගමෝක්‍ය. නීවරණ දිග. නීවරණ පාවීම යයි කියන අර්ථය. විවික්තෝ විවේකෝ. නීවරණ විවික්තෝ ධාතු සම්පයුක්ත ධම්ම රාශිය කියන්නේ ඒ කියන්නේ නීවරණ විවිද්ධෝ නීවරණයන්ගෙන් වෙන් වූ ධ්‍යාන සම්පයුක්ත ධම්මරා ධ්‍යානය හා විවේචන ධර්මරාභියයි යන අර්ථය. තස්මා විවේකෝ තස්මා විවේකා තස්මින් වා විවේකී දාපති එබැවින් විවේකා තස්මින් වා විවේකේ ඒ විවේකා කියේ විවේකයෙන් කියන්නේ විවේකයෙන් තස්මින් වා විවේකේ එහෙම නැත්නම් ඒ විවේකයෙන් තස්මින් වා විවේකේ ඒ එක විවේකා කියන්නේ අවදිය දක්වන අවදිය කියන එක දක්වන්නේ ඒ විවේකයෙන් ලක්ෂණය අනිත් එක තස්මින් වා විවේකේ කියන්නේ ආධාරණයක් සත්‍යමිය දක්වන්නේ එහි කියන්නේ ඒකට ඒ මේ විවේකය විවේක විවේකයන් කියන්නේ ඒකයි. ඒ විවේකය නිසා හටගත්ත කියන එක තේරුම එහෙම නැත්නම් ඒ විවේකයෙහි හටගත්ත කියන තව තේරුම. ඒ කුමක්ද මේ හටගත්තේ? විවේකයන් දීති. දීති සුඛම් කියති එත්ත දීති සුඛානි හෙට්ටා පකාංකා නීර. හරිද මේ දීති සුඛ ප්‍රකාශ කර ඇත්තේ විස්තර කරලා තිබෙනවා. හේතුඵල උත්ප්පකාරාය පංච විධාය පීතියා හේතුඵල උත්ප්පකාරාය පංච විධාය පීතියා පීතිය පිළිබඳව මීට කලින් කියලා තියෙනවා බුද්ධක පීති කනික පීති උද්ගේක පීති අරණ පීති තව බුද්ධක කනික ඔක්කානික උපේක අරණ එමනේ පස්වදන් පස්වමක් පීතිය කියන්නේ ඒ පස්වනක් ත්‍රිවිධී අතුරේ ඒකයි හේතු පණ මුත්තප්පකාරාය පංචවිධාය කිච්ච. ඒ වුණ අතුරේ කියන ලද පරිදි පස්වදෑර වූ ප්‍රීතියෙන් ප්‍රීතියෙන් ගෙන් යා අපන සමාධිත මූලං උත්වා යම් ප්‍රීතියක් අර්පණා සමාධියගේ මූලය දී වර්තමාන වැඩෙන්නේ සමාධි සංප්‍රයෝගම් ගතා සමාධි සංප්‍රයෝග බවට ගිය හරණාති හරණාති දැන් නිර්වාණවලදී ලැබෙන ප්‍රීතිය දක්වන්නේ හරණාති දුරු ශරීරයෙන් පැතිරෙන්නාත්මෙන් ඇතිවන්නා වූ ප්‍රීතිය හරණාති අයං විමස්සින් අපේ අදිත්තේතෝ අදිත්තේතා මේ අපි මෙතන විවේකයන් පීති සුඛම් කියන තැන ඒ පීතියන්නේ අදහස් කරන්නේ සමාධි සම්පේත වූ සිතේ යටිවන්නා වූ ඒ අරණ සිතේ. අයන්ත ප්‍රීති ඉදංච සුඛං අස්සධාම මේ ප්‍රීතිය මේ සුඛය අස්සධාම ඒ ධ්‍යානෙ ධ්‍යානයාගේ අස්මිවා ධ්‍යානෙ ඒ ධ්‍යානයේද නැත්නම් අස්මිවා ධ්‍යානයේ ධ්‍යානෙදී හෝ අත්ථීති ඇත්තේය ඉදන් ධානය පිසුදුකම් ඒ ධානය පිසුදුකයයි කියන්නේ ඒ කියන්නේ මේ මේ ප්‍රීතිය මේ ධානයේ ධානයට එන්නත්නම් ධානය කියන්නේ ඇත්තේ කියන තේරුමේ පිසුදුකම් අතරා පීතිච සුඛංච පීතිසුඛං ධම්ම විනයාදියෝ තව තේරුමක් කියනවා අතරා මොකද පීතිච සුඛංච ප්‍රීතියද සුඛයද පීති සුඛං දැන් මේ වචන ප්‍රීතියයි සුඛයයි කියන කොට වචන දෙකක්. ඒ ප්‍රීතියද සුඛයද කියන දෙක සමාන කළාම ප්‍රීති සුඛං. ප්‍රීති සුඛං ධම්ම විනයාවේව විය. ධම්මච්ච විනයන්ත කියන එක ධම්ම විනයයි. ඒ වගේ විනයාවේ ධම්ම විනයාවේ විය. මෙනි විනේකදම් ප්‍රීති සුඛ සුඛමස්ස ධාමස්ස අස්මින්වා ධානේ අස්ති ඒවක්ති විවේකත ප්‍රීති කන් විවේකයෙන් හටගත් නැත්නම් විවේකයෙහි හටගත් තීති සුඛස්ස ඥානස්ස තීති සුඛං අස්ස ඥානස්ස තීතියයි සුඛයයි මේ ඥානයට ඇත්තේය අස්මින් වා ඥානේ අත්ථීති එහෙම නැත්නම් මේ ඥානෙහි හෝ ඇත්තේය ඒවම්පි විවේකයන් තීති සුඛං මෙසේද විවේකය තීති සුඛේ නම් වේකේ යතේ වැඩි ඥානං ඒවම් සීතිසුකමෙත්ත විවේකයමේක මුක්ඛ යම් දේ ධානයේදී ඒකේ නිධාන ඒවම් සීතිසුකම් පිටෙත් විවේකයමේව ධානය ධානය විවේකයෙන් වේ කියන්නේ නීවරණයන්ගෙන් වූ විවේකයේ ප්‍රායෝගිකවම ධානය ඒ ඒවා ඒකයි කියන්නේ යකේවනි ධාන විවේකයෙන් හටගත්ත ධානයක් නීවරණ කාමච්ඡන්දාදී ජීවණයන් කියන දෙල්වීමෙන් හටගත් එකක් ධ්‍යානය. යථා ඒවදි ඡාන ඒකයි අතේවදි ඥාන කියන්නේ. ඒවා එසේම දීති සුඛාන්ති එත්ත දීති සුඛාන්ති එත්ත එහි ප්‍රීති සුඛයද විවේකජ දේව හොත් විවේකයෙන්ම හටගත්තේ දේ විවේකජ දේව හොත් විවේකයෙන්ම විවේකජ ඒව මේකයන් ඒව පොත් සංචස්ස අක්ති තස්මා ඒක පදේනේව ඉක්මේකයන් සීතුකාන්ති වස්තුන් යුච්චති එය මෙහි ඇත්තේ සංචස්ස අක්ති තස්මා එබැනි ඒක පදේනේව එක පදයකින්ම විවේකයන් සීතුකාන්ති වස්තුන් යුච්චති විවේකයන් සීතුකාන් පඨමං ඡාන මොකද ධානය විවේකයෙන් හටගත්තේ මේ ප්‍රීති හේතු විවේකයෙන් හටගන්න. ඒ නිසා වෙනම ධානය ගැන අයිමත් විවේක ගැන කියන්නේ නෑ. මේ ප්‍රීති සුඛය ධානය විවේකයෙන් හටගත් බව දැක්වීමද විවේකයන් සිද්ධ සම්පතනුච්චාරණ ලබලා ඒකයි තස්මා ඒක පදේනේම විවේකයන් සිද්ධ සම්පති වස්තුන් විච්ඡේදන කීමට සුඛිය. විච්ඡේදන කියන්නේ විවේකය. විභංගේ තන ඉදන් සුඛං විමාන පීතියා තාවකම් යාගනාය උත්තං අත්තෝ පස්සත්තාපි එහෙම මෙතත් ඉදන් සුඛං මේ සැපය විමාන පීතියා මේ පීතිය පහකට ආ එක යෙදුනේ ඒ ආද්වාසේ බදාන්න ලබි අත්තෝ පස්සත්තාපි සේවනයි ඒ සේව ලක්ෂක් ඒ වගේම ලක්ෂක් අත්තෝ පන සත්තාපි ඒ වගේම ලක්ෂක් අර්ථේ වනායි එහිද විභංගේ යන ඒ අර්ථයේද ඒව මේව ගන්නත් මේ වගේම මේ විදිහටම සත්‍යයේ තේරුම එකයි. පතම ඥාන මෙත්තේ ගණනාම් සුබ්බතා පතම. පතමේ කීවේ ගණනාම් සුබ්බතා. ගණන් පිළිවෙලින් ගත්තාමයි ප්‍රථම. පළමුවෙන් ගන්නේ පතමනයි. පතමන සමාධි සමාපatti සම්බන්ති සිටි පතම. පළමුවෙන් සමගතියේ යුතුයි එබැවින් පතමයි. ඉදන් පණිය න ඒකාන්ත ලක්ෂණ. ඒ වනාහි ඒකාන්ත ලක්ෂණේ නොවේ. මක්නිපාව. චිත්ත වපි භාවෝති මේ විහාරයන් වපි භාව දෙපක් කර ගන්නවා වදාය. ඉරණ ආගයෙන් සමාපජ්ජන අභිඛාන උදාර පස්සේ කියන ඒ පංච වපීතාවයන්ගෙන් ඒ චිත්ත වපි භාවයට පැමිණි අයට පැමිණි අෂ්ට සමාපatti ලාභී වූ අෂ්ට සමාපatti ලාභී ආදිතෝ පක්ඛාය මට්ටකම් පාපෙන්තෝපි සමාපජ්ජිතං ආදිතෝ පක්ඛාය මට්ටකම් පාපෙන්තෝ මුල පටානි ඉහළට යන කින්ද මට්ටකම් පාපෙන්තෝපි සමාපජ්ජිතං සත්තු සමාධියට හැකියන්නේ කියන්නේ චින්න වපී චින්න වපී භාවය ඇති කරගෙන ඉන්න අත්ත සමාපatti ආභ්‍යාස මුල සිට අගට යන පුදුම සමගදීමට හැකිය. මත්තකතෝ පස්සාය ආදීන් පාපෙත්තෝ සමාපජ්ජත්තෝ විපස්සෝ. මත්තකතෝ අගතිට ආදීන් පාපෙත්තෝ මුලට පැමිණීම වශයෙන්ද සමාපජ්ජින් සත්තු සමගදීමට හැකිය. ඒ කියන්නේ මුල ඉන්නේ ප්‍රථම ධ්‍යානයේ සිට තම විද්‍ය සිද්ධිය චතුත්ථ ආකාසානන්දායතන විඥානන්දායතන අකින්දන්‍යායතන නේව සංඥා නාසංඥායතන ඊළඟට නේව සංඥා නාසංඥායතන අකින්දන්‍යායතන විඥානන්දායතන ආකාසානන්දායතන චතුර්ථඥාන විද්‍ය ඥාන විද්‍ය ඥාන ප්‍රථම ඥාන කියන මේ පිළිවෙලට සම්බන්ධ වෙන කීය අන්තරම්තරාක්කමන්තෝ කප්පෝති එවැගේම අතරින් අතරට ඒ ධ්‍යානයට පැමිණීමට හැක්කේය. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයට සම්බන්ධ දෙවැනි සම්මාදිතේ නැත්නම් තුන්වැනිට සම්බන්ධීම ආදි වශයෙන් එහෙමද කළ හැක්කේය. ඒකම් කුප්පත්තියක් තේන බල පටවන්නා වූ ඉදරි මෙහි පටවයි කියන කීවේ කලමෙන්නේ කුප්පත් යක්කේ කලමෙන්ව උගන් කියන අර්ථයෙන් කලමෙන් හටගත්ත කියන අර්ථයෙන් වර්තමාන නාම වූ සතන සම්පේ. ධ්‍යාන දුවිදං ධ්‍යානේන දෙවදෑව. ධ්‍යානං දුවිදං ධ්‍යාන ආරම්භ කර ධ්‍යාන ලක්ෂණ විචාර. තත්ත අට සමාපත්තියෝ පඨවි කතනාදී ආරම්භණ උපරිධ්‍යානති ආරම්භ පරිධ්‍යානති සංකප්ප. එනිදී අෂ්ට සමාපත්තියේ වූ පෘථිවි කතිනාදී ආරම්භ අරමුණු උපනිධ්‍යායන්ති කොනිඥාන කියන්නේ ලං වී බලන. ආරම්භ කොනිඥාන සංඛ්‍යාන ගන්න. ඒ නිසා ඒ අර්ථ සමාපatti ආරම්භ කොනිඥානයේ කියන මේ සංඛ්‍යාවට යේ. විපස්සනා මග්ගඵලානිධන විදර්ශනා මාර්ග කලියෝ වනාහි ලක්ෂණ පරිඥාන නාම ලක්ෂණ උපනිඥාන නම් වේ. සත්‍ය විපස්සනා අනිත්‍යාවි ලක්ෂණ උපනිඥානතු විදර්ශනාව අනිත්‍යාදී ලක්ෂණ එළව ගැනීම නිසාද ලක්ෂණ පිළිච්ඡා ය ලක්ෂණ පිළිච්ඡා නම් වේ විපස්සනාය කතකිච්ඡස්ස මග්ගේන ඉච්ඡති විදර්ශනාවෙන් කරන ලද කෘත්‍යයේ කෘත්‍ය විදර්ශනාය කතකිච්ඡස්ස ඒ කියන්නේ විදර්ශනා වශයෙන් කළ යුතු කෘත්‍ය සිදු කරන ලද වදා වූ තැනැත්තාගේ මග්ගේ ජල මේක සිදුවන්නේ සිදුවන්නේ කොතැනද මාදී විදර්ශනා කරන්නේ යම සඳහාම ඒකට විදර්ශනාව නිස්සාරයෙන් විදර්ශනාවෙන් දැනෙන්නට බලාපොරොත්තු වන දෙයක් විදර්ශනාවෙන් බලාපොරොත්තු වන්නේ මාර්ගයේ උපදවීමයි ඒකනේ ඒ එතකොට මේ දර්ශනාවෙන් කරන ලද කෘත්‍යයට හිතුවන්නේ කොතැනින්ද? මාර්ගී. මාර්ගයේදී සත්‍යයන් දකින්නේ නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒකයි මෙතන කියන්නේ විපස්සනාය කටකිට්ටක්. මග්ගේ විචන මාර්ගයෙන් හිතුවන බැරි. මග්ගෝ ලක්ෂණ පරිච්ඡා. මාර්ගයත් ලක්ෂණ පරිච්ඡා. ඵලං කන නිරෝධ සත්‍යං සත ලක්ෂණං උපනිධාය කීති ලක්ෂණ උපනිධානං ඒ වගේම ඵලයක් නිරෝධ සත්‍ය නිරෝධ සත්‍යය සත ලක්ෂණං උපනිධායං එහි ඇති සත ලක්ෂණ සත ලක්ෂණ කියන්නේ ඊම තිබෙන සත්‍ය ලක්ෂණය ස්වභාව ලක්ෂණය ඉවරේ තිබෙන ස්වභාව ලක්ෂණය නේ මොකද සංති ලක්ෂණං විපාක සංති ලක්ෂණ ගත ලක්ෂණ උපනිච්ඡායති එය එළක බලයි එතනින් ලක්ෂණ උපනිච්ඡාද නම් එතකොට මාර්ගයේ දර්ශනාවට ලක්ෂණ උපනිච්ඡාද අනිත්‍යාදී ලක්ෂණයන් එළඹ බැලීම කරමියේ දර්ශනාවෙන් බැලීම මාර්ගයට ලක්ෂණ උපනිච්ඡාදී කියනවා ඒ විදර්ශනාවෙන් කරන ලද කෘත්‍යය ඉදුවන් තැන මාර්ගයේ බැලීම ඊළඟට කලයට ලක්කන කුලිස්ථාන කියන නිරෝධ භක්තියේ දස ලක්කණය විත එළද බලන බැරි. ඒකම් ඒකිනස්මින් අත්තේ ආරම්භ කුලිස්ථාන අදිත්තේක. දැන් මෙතෙන්දී අප සාකච්ඡා කරන්නේ ආරම්භ කුලිස්ථාන කියන නිසා ඒ කියන ලද මේ උපනිෂ්ඨානයන් අතුරෙන් මෙහි වනාදී ආරම්භු පරිචාමය අභිප්‍රේතයි අදහස් කරන ලදී. තස්මා ආරම්භු පරිචාමතු වචනේකද්ධාපන වා සාමිතිකප්ප. ඒ නිසා මෙහි අර්ථය වශයෙන් දකින්නේ කුමක්ද? ආරම්භු පරිචාම වශයෙන් හෝ වචනේකද්ධාපන වචනේකද්ධාපන කියන්නේ වචනේක ධර්මයන් දවන බැරි. දවන බැරි කියන්නේ දුරු කිරීම. බැරි යයි ගතේ. මෙතන ධ්‍යානය කියන්නේ ඒ ආරම්භ උපනිච්ඡාන වමේථා අන්තික පච්චනීක ධම්මේ ධාතේති ධ්‍යාන. පච්චනීක ධම්මේ ධාතේති ධ්‍යාන. උපසම්පජ්ජා උපගම්පා පාපිත්වා උපසම්පජ්ජනිය උපසම්පජ්ජනිය උපගම්පා එළඹ කියන්නේ පාපිත්වා පාපිත්වා කියන්නේ පැහැදිලි උත්තම් වූ උත්සම්පාදිකවා විපාදිකවා උත්තම්. එහෙනම් අපට විපාද විපාදිකවා කියන්නේ විපදවා. ඒ කියන්නේ ඇති කරගෙන කියන. විභංගේ පංචම පඤ්ඤාන පඨමස්ස ඥානන්ද ලාභෝ පරිලාභෝ පස්ති සම්පත්ති පුදනා ප්‍රතික්‍රියා උත්සප්පය. ඒ වචන සියල්ලම දැක්වුවේ උපසම්පජ්ජ කියන්නේ කඩින වාක්‍ය කරයි කියන්නේ සක්කාපි ඒව මේවත්ෝ දක්ඛප්පෝ විහරතිදී පදු පද පදන රූපේ වියාප්ත විහාරේ ඉති උත්තප්පකාර ධාර සමාධි විද්ව ආස්තභාවස්ස ඉරියන උත්තම් පාලන බුද්ධින් පාලන ජපන යාපන ඡාරියා අභිපාද යන ධ්‍යානයක් උපදවා ගන්නම ධ්‍යානයට එළඹ වාසය කරනවා කියන්නේ ඒ ධ්‍යානයේ පිටුව විහරණය කියන එක විහරණය ඒ විහරණය කියන්නේ විහරණය කියන්නේ වාසය වාසය කිරීමේදී පවත්වන යම් ඉරියව්වක් තිබෙනවා. ඒ ඉරියව්ව එක්කෝ ඉඳගෙන ආදි වශයෙන් තමයි ඉරියව් කියනවා. ඒ ඉරියව් පැවැත්වීම මේ කියන්නේ. ඒ අත්භාව ඉරියනම් පිපාලන යම්නම් යාපන චාරම් යාර අවිස්සා. මුත්තම් ඒකම් විභාගෙ විහෙරති ඉරිය දුක්ඛ පිපාලේ යපේ යාපේ චාති යාර කියන විදිහට විහෙරති. මේ පරිවිකාකනේ උපදවාගත්ත මේ පදවි කපුනේ ගැන ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ ඒ ප්‍රථම ධ්‍යානයේ විතරකේ ਵਿਚාරයෙන් යුක්ත විවේකී හටගත් ප්‍රීතියේ යුක්ත ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කරයි. ඊළඟට පදවි කපුනා කියන්නේ ආ එන්නේ ආ පදවි කපුනා ඒ මෙතන දැක්කේ මට ඊළඟට ආපෝ කපුනා තේජෝ කපුනා ආදී වශයෙන් මේ කපුන තිබෙනවා. පදවි කපුනා එක්ක පඨවි මණ්ඩලම්පි සකලත්තේන පඨවි කසු. එහි පඨවි කසුනේ යම් පඨවි මණ්ඩලයම පඨවි මණ්ඩලයේ නිහී සුදාගන්නේ කියන්නේ ඒ ඒ පඨවි මණ්ඩලයේ සකලත්තේන සකලත්තේන කියන්නේ සියල්ල කියන අර්ථය. ඒ කසුනේ කියන වචනේ තේරුම සියල්ල කියනවා. සකලත්තේන පඨවි කසුනන්ති ඒ කසුනේ මණ්ඩලය හදාගත්තා ඒ කසින මණ්ඩලයේ යම් කිසි එක තැන දෙක් කරගෙන බැලීමක් නොවේ භාවනා කරන එක කරා. එහෙම පිටින් මේ කසින මණ්ඩලය අරමුණු කළා. සබ්බම් පඨවි කියේ ඒ සකලත්වේන පඨවි කතනං කිච්ච. සංසාර පටිලත්තං නිමිත්තං තී පඨවි කතන නිමිත්තේ පටිලත්තෙන් ධාන ඒකා ඒ සංනිසාය පටිලත්තං නිමිත්තං ඒ සකලත්වේන පඨවි ඒ ලක්ෂණ කියලා කියපු ඒ පඨවි මණ්ඩලය කියන්නේ ඒ පඨවි මණ්ඩලය නිසා ලැබුණු විලිත්ත. ඒ විලිත්තනේ උදාහරණයක් ඊළඟට ඒක ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත පසි පඨවි කටින නිමිත්තේ පටලත්ත ධානම්. ඒ පඨවි කටින නිමිති කොට ආරම්භ කොට උපදවාගත්ත ධානයට පඨවි කටින. එතකොට මේ පඨවි කටිනේ කියන එක එතනදී කටික මණ්ඩලයේද පාක්ෂික කරනවා නේ පතරේ කටික මණ්ඩලය දක්වනවානේ ඊළඟට ඒ පතරේ කටික මණ්ඩලයේ ගම්ලැබු නිරීක්ෂක පරිකාමනේ අන්තිමට ලැබෙන ධ්‍යානයට උඩ කරන්නේ ප්‍රතිභාග මේ ප්‍රතිභාග නිරීක්ෂක ඒ ප්‍රතිභාග ප්‍රතිභාග නිරීක්ෂක ඊළඟට ඒ ප්‍රතිභාග නිරීක්ෂක ආරම්භ කොට උපදනා වූ ධ්‍යානය කියන ඒ ඒකයි මෙතන කිව්වේ සංහිස්සාය කපිලත්තං විදිත්තං ඒ පඨවි කපිනාන් ඒ කියලා කියේ පඨවි මණ්ඩලයට ඒ පඨවි මණ්ඩලය ආරම්භ කොට උපදවාගත් නිමිත්ත ඒ නිමිත්තෙන් නිර්කාරණය කොට ලබාගත් ධ්‍යානයක් කියන මේ දෙක පඨවි කපිනාන් කියන එක දක්වනවා සත්‍ය ඉමස්මින් අත්යේ ධානං පතමි කතනං කියනවා. සත්‍ය එනි ඉමස්මින් අත්යේ මේ අත්යේදී ධානං පතමි කතනං කියනවා. මේ ධානයේ පතමි අත්යේයි දක්වනවා. පතමි කතන සංඝාතං ධානං උපසම්පජ්ජ විහෙරති ආයතන සංකේපා. පෘථිවි කතිනයි කියන ලබන ධානයේත එළඹ වාසය කරයි යනු මෙහි සංකේපාර්ථය. අයන් මෙත් සංකේපා. ඉවත්ින් කල කටින් කටේ පරිණාමම් දක්වා චතුත්ථ පංචක ඥානාන් ඉබ්බත්ත්වා ධ්‍යානකරණාන් උපත්තනන් වදෙත්වා අරහත්තම් වස්තුකාවේ ප්‍රකෘතියන කිං කත්තබ්බන්ති ඊළඟට ප්‍රශ්නයක් මතු කරනවා මේ පඨවි කතනේයි පරිකර්ම කොට ඒ කියන්නේ පඨවි කතනේ අරමුණු කොට භාවනා කරලා චතුත්ථ පංචක ඥානාන් ඉබ්බත්ත්වා සතර වැනි හෝ පස් වැනි ධ්‍යානයක් චතුස්කමයෙන් සතර වැඩි පංචකමයෙන් පස්ස වෙන ඒ ධ්‍යාන උපදවලා ධ්‍යාන පරක්ෂාන විපස්සනම් ගබ්බෙත්වා ධ්‍යානයේ පරක්ෂාන කරගෙන ධ්‍යානයේ පාදක කරගෙන විදර්ශනා කළා අරහත්තං පස්සුකාමී අරහත්ත්වයට පැමිණීමට පැවති තැනැත්තා විසින් කාමයේ කුල කුත්ති අරහත්ත්වයේ අරහත්තං පස්සුකාමී කුල කුත්ති අරහත්ත්වයට පැමිණීමට කැමති කුල පුත්‍රයා නෙමෙයි. කිං කත්තාප. කවරක් කළ යුතුද? කුමක් කළ යුතුද? ප්‍රශ්නේ ආදිතෝ දාන පාතුක සංවර ඉන්ද්‍රිය සංවර ආජීව පාරිශුද්ධි පච්චේ සම්මිත සංඛාතාන් දත්තාන් සීලා විසෝදිත්වා මුලපිටේ ප්‍රාතිමෝක්ෂ සංවර ඉන්ද්‍රිය සංවර ආජීව පාරිශුද්ධි පච්චේ සම්මිත යයි කියන ලබන ඒ සතර සීලයන් පිරිසුදු කොට සුපරිසුද්ධේ සීලේ ප්‍රතික්‍රියේන ඉතා පිරිසුදු වූ සීලේහි සිහිති ඒ ඒ කුල පුත්‍රයාති යාත්‍රාවාසාති දකතු පරිභෝගයේ පරිභෝගවාති යම යම් ආවාසාදී වූ දස පරිභෝගයක් අතුලෙන් යම පරිභෝග වශයෙන් පවතීද සංපච්චිනිත්වා ඒ පරිදෝධය දුරු කරගෙන කම්මස්ථාන දායකම් කල්යාණ මිත්තං උපසංකම්පා ඒ කර්මස්ථාන දෙන්නා වූ කල්යාණ මිත්‍රයෙකු වෙත එළඹ කාර්යා ආගතේසු අත්‍යන්තාය කම්මස්ථානේසු එළෙහි ආ අතති කර්මස්ථානං අතුලෙන් අත්තනෝ කල්යාණ කුලම් කම්මස්ථානං උපපරිච්ඡේන උපකරණයක් තියෙන සමාජයේ චරිතයට ගැලපෙන්නා වූ කර්මස්ථානයක් පරීක්ෂා කරන්නේ සතත් ඉඳන් පතමී කතනම් අනුකූලම් වූති. ඉදින් ඔහුට මේ ප්‍රතිවි කතිමය තමගේ චරිතයට අනුකූල වේද ඉද ඉදමේව කම්මස්ථානං කරෙත්වා එහිම කර්මස්ථානය කියන ධ්‍යාන භාවනාය අනුරූපං විහාරං පහය ධ්‍යාන භාවනාවට සුසුසු වූ විහාරය අත්හැර අනුරූපේ විහාරයේ විහරණයේම ඊට සුදුසු විහාරයක වාසය කරමි කුද්දක පරිබෝධි පච්චේදන් කත්වා උදා පරිබෝධය දුරු කරගෙන කතින පරිකප්ප විහිංතාව වර්ණන සබ්ද අසප්පාය පරිවර්තන කතින පරිකම්ම කතින පරිකම්ම නිවිත්තා රක්කන ඒ කතින පරිකර්මයේ නිවිත්ත රැකීමට රකින්න සත්‍ය අසත්පාය පරිවර්ජන අසත්පාය ධර්ම හත දුරු කරගෙන සත්‍ය සත්පාය තේවන සත්‍යාය ධර්ම සත තේවනය කරමින් දසවිත අපනා කෝසල්ල පබේදා අර්ථනා කෞශල්‍ය දසවිතයි කියලා කියන්නේ දසවිත අපනා කෞශල්‍ය ඒ ප්‍රවේදය ඇති සබ්බන් භාවනා විධා ඒ කියන භාවනා පිළිවෙල අපරිහා පෙත්තේන කියන්නේ අපරිහාසයෙන් අඩු කරන්නේ නැතිව ඒ දිවිලා ගන්නේ නැතුව ධානාති ගමස්ථාය ප්‍රතිපදිතක් ධානයට බැඳීම සඳහා ප්‍රතිපදිතකම් පිළිපැදිය යුතුය අයමෙත් සංකේත අයමෙත් සංකේතෝ මේ වනාහි සංකේතයයි කොටි දැක්වීමකි විත්තාවෝ පරිසුති මගේ උත්තරය නිරුද්ධා විස්තරේ වනාහි විසුද්ධිමත් නිවි කියන ලබනදී කටයුතුය. යථාර්ථයේ යම්සේ මේ මේ පිළිබඳව කියන දීද ඒවත් විතෝ කලින් දීද පසුද ධ්‍යාන පිළිබඳව කියන විස්තරයේදී විසුද්ධි මාර්ගයේ තමයි ඒ විස්තරය ඒ ආකාරයෙන් කටයුතු කියන්නේ. සබ්බ සම්මත්තානාම්පි භාවනා දානං සබ්බං අත්තකතාවි කතානයේන ගහිත්වා විසුද්ධි මාර්ගයේ කාර්යය සියලුම කර්මස්ථානයන්ගේ භාවනා විභාගය භාවනා පිළිවෙල සම්බන් අර්ථකථාමයේ ගහිත්වා සියලුම අර්ථකථාවන්ගේ එන ක්‍රමයන්ගේ යෙන විසුද්ධි මාර්ගයේ ස්ථාන විසුද්ධි මාර්ගයේ විස්තර කරන ලදී කිං තේන තත්ත තත්ත පුනරුත්තේ නාති නනම් පුනරුත්ථායාම එය ඒ ඒ කැන්දල නැවත නැවත විස්තර කිරීමේදී කවර ප්‍රයෝජනයක්ද එබැවින් විස්තර නොකරන්නේ නොකරන්නේ වෙනම්ු කියනකොට එහෙම කියන්නේ අපි කියන විදිහට කියන්නේ ඒ කියන්නේ මේ විස්තර නේ විස්තර ලාභ විස්තර ලාභී කියන්නේ විස්තර ලාභ කාර්යාපන හිතා අනාගතං අත්තං අපරිහාසෙත්තා නිරන්තරං අනුපදවන්නේ කන්ත තෙලෙයින කාර්යාපන මේ තෙලෙයින හෙට්ටා අනාගත හෙට්ටා අනාගත නැත්නම් ඉදිරියේහි වේදනාව අර්ථ ඇති අනාගත නැත්නම් අපරිහාස ඒ අර්ථ ඒ ප්‍රකාශ කිරීම අත්හරින්නේ නැතුව නිරන්තරයෙන් අනුපදවන්න මේක කරස්සා නිරන්තරම බල බල පිළිවෙලින් වර්ණනාව කරන්නේ කියලා කරන්නේ කියලා මේ නම් කියනවා. ඒක දුසුදි මාර්ගයේ කලේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ ඒ මාසේ ව්‍යාකාරණ කර ප්‍රථම ග්‍රන්ථයේ ඒකනේ එහි මේ භාවනා කරන සීලාදී ධර්ම පිළිබඳ විස්තර සම්පූර්ණයෙන් දක්වලා තිබෙනවා. ඒ දැක්වීමට මහන්සේ උපයෝගී කරගෙන තිබෙන්නේ සියලුම අර්ථකථා. අර්ථකථා ඒ අර්ථකථාවල විස්තර අනුව මේ මේ ධ්‍යාන භාවනා පිළිබඳව සම්පූර්ණ විස්තරය සිද්ධි මාර්ගයේ යනවා. ඒ නිසා විස්තර කරගන්න විසේ ඉස්තිමාර්ගය ගැනීම දීකේ ඉදී තස්මින් සමේ තස්මින් පඨන ඥාන උපසම්පච්ච විහෙරණ සමේ සබ්බෝ හෝති අක්ඛියු පස්සේ යකේතේ ඒවා ඒ ධර්මයි ඒ මේ කාමාවචර පඨන කුසල චිත්තේ උත්ප්පකාරය පදපරිපාක්‍ය පදපරිපාක්‍ය චේපන්නාස ධම්මාහුති ඒ කාමාවචර පඨන කුසල චිතය පිළිබඳව දක්වන ලද ඒ උච්ච ප්‍රකාරය පරපස්සාතිය චේතනාස කණකයන් කරන එක්ව ඒ ධර්ම නිහිර ඇතුළත් වෙනවා. කේවලං තේ කාමවච බුදු එහි ඒ සියලුම ධර්ම කාමවචය. ඉනි මුම්මන්තර වශයෙන් මහගතා රූපාවචර ආයතනයේ මෙහි ගණානි මුම්මන්තර වශයෙන් භූමි දේව වශයෙන් දක්වලා මේ මහගතයි රූපාවචරය රූපාවචරාති ආයතනයේ හේතම් කාමකමේව. ඉතිරි ඒවා එහි එන පරිදිමය. ඒවා පරකාපන්ත ඡන්දාදයෝ සත්තාරෝ ලක්ෂණ. ඒවා පරක ධර්ම වශයෙන් මෙහි ඉන්නේ ඡන්දාදී ධර්ම සතරයි. මොන ඡන්ද අධිමුඛ ඡන්ද අධිමුඛ අනිකාර අත්‍රමණ්ඩප්ප ඡන්ද අධිමුඛ මනිකාර සත්‍යමච්ච පුට්ඨාසවාර සුඤ්ඤතවාර පාපිකා ඒවා පුට්ඨාසවාර සුඤ්ඤතවාරේ පුට්ඨාපිකා කියන ධර්ම කොටස් කොට දැක්කොනේ සුඤ්ඤතවාරයේදී පෙන්වන්නේ ඒ ඒ ඒ ධර්මන ධර්මයන්ගේ වශයෙන් දක්වනවානේ සත්පුද්ගලාදී වශයෙන් ධර්මක සුලක් නැති බව දැක්වීම සඳහා ඒවා ඒ ඒ පාපිකායවා ඒවා පැහැදිලි ඉදිරියට ගන්නට පුළුවන්. අමාරු නෑ. ඒකයි ඒ පිළිබඳ විස්තරයක් කරන්නේ නැති. ඊළඟට ද්විතිය ධ්‍යානාභය ගැන අපිට ඒ තරම් කියන්නට වෙන්නේ නෑ. දැන් මේ ප්‍රථම ධ්‍යානය ගැන හුඟක් කිව්වනේ. ඊළඟට කියන්නට තියෙන්නේ අර විතක්ක ਵਿਚාරාන භූත සම. ඒ ගැන පාවිච්චා කරනවා. ඒ සම්පසාදන අජත්ත සම්පසාදන. එතන අජත්තේ කියන්නේ කුමක්ද? සම්පසාදන සම්පසාදනයේ කියන්නේ කුමක්ද? ආදි වශයෙන් ඒ කරුණ ටික අනිවාර්ය කියන්නේ මම ඉතලා ගත වෙන්නේ මේ සම්පසාදන දුතිය ඥානාදී විදේශේ විතක්ක ਵਿਚාරාන රූපකම අධ්‍යත්තං සම්පසාදන චේතසෝ ඒකෝදි භාව සමාධි විජං පිච්චකම් දෙන්නේ ඈ ඈ සමාධියන් පිච්චකම් දුතිය ඥාන උපසම්පජ්ජ විහාරය අපි මේ කවුරු මේ වෙන කවුරු අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්නකොට සාමාන්‍ය සාකච්ඡා කරන කියන වාක්‍ය එක. දැරලා නැහැ නේද? ඒක ඔය සමාධිඥාන කියලා කියන්නේ ඒ වගේ සාකච්ඡා කරලා නැහැ. දැන් අපි අභිධර්මාර්ථ සංග්‍රහය උගන්වනකොට විතක්ක විචාර සීති සුඛ ඒකාග්‍රතාව සහිත මතන ප්‍රාප්තතාව සිදුනවා. ඒකට ඒ කියන්නේ විතක්ක විචාර සීති ඒකාග්‍රතාව ඒවා විස්තර කරනවා විතර කරන්නේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ දේශනාවෙන් ඉන්නේ විවේකජම්. විවේකජම්. ඉතින් මේ විවේකජම් කියන එක විස්තර කළ යුතුයි. ඉතින් මේ විස්තරය ඒ අකටපාචාර්යන් වහන්සේ ඒ ගැළපෙන පරිදි ඒ නියම විස්තරය සුදුසු විස්තරය. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අපාස්තින් නම් එක ආකාරයකින් නෙවෙයි මේ වටහා ගන්න. එක ආකාරයකින් නෙවෙයි. ඒ කෙනෙක් විනාශ වැටෙන ආකාරය වෙනවා. දැන් විවේකයන් කියනකොට කෙනෙකුට වැටෙන්නට පුළුවන් මේ ඔව් මේ කාමයන් කියන බෙන්දු ඒ අකුසලයන්ගෙන් බෙන්දු විවේකයක් දෙවීමක්. තවත් කෙනෙකුට දැන් සරිතාම් කියනවා වගේ කෙනෙකුට කොයි තරම් අර්ථාන් විතරේ වැටෙන්නේ. උපදී ඈ ඒකේ මොනේ හැටියට බොහොම දැන් ඉන්සාර දෙසරේ භාවයන්ට බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව දෙවියන්ට දේශනා කළේ මාසු දිවරාලයන් සම්බස්තාක සකලින් කරන දිව්‍යත්‍රාපීට දේශනා කළේ තුන් මාසයක් වූ ඉරි ආස්තර තුන් මාසයක් නොකඩ බවක් බලාගෙන කියන්නේ. ඉතින් වහන්සේට තිබුණු ඒ ඒ දුකලි ඉර්ධි බල ආදී මේ සියල්ල නිසා වහන්සේට ඒ කල හැකි උන්මාසයක් දුකලි නොකඩවා. ඒ සර්වසාමුදුවන්ට බුදුජානක වහන්සේ එක් එක් දිනයක වදාරන ලද ඒ ධර්මය ඉතාම කුටි දෙකක්. සාම සංක්ෂේපී දෙකක්. සරිත් හාමුදුරුවේ වටහා ගත්තේ කොහොමද ඒ බුදුරජාණන් වහන්සේගේ විස්තරයෙන් මහන්සේ ගැන බදාලා තහන් විශාලක් නෙමෙයි නමුත් උන්වහන්සේ දැන වදාවා දැනගත්තා බුදුරජාණන් වහන්සේ දුන්නු ණය ක්‍රමයේ අනුගමනය කොට ඒක මහපරිනිර්වාණ සූත්‍රයේ විද්‍යා බුදුරජාණන් වහන්සේ ගැන කලකලා එනවා මේ මේක කලින් දා මේක පස්සෙලා තථාගතයන් වහන්සේට අභිඥාවෙන් වැඩි තරම් කෙනෙක් නැත. ඉතින්නේ අනාගතයේ ඇතිවන්නේ නැහැ. දැනුත් නැත බුදුරජාණන් වහන්සේට වැඩි තරම් වූ ඒ අභිඥාව යන්නේ මහන්සියගේ අවබෝධයෙන් සම්පූර්ණ නේ එතෙන්දී නේද ඉමේ ලාභ කුත්‍රේ ඔබ ඉන්දියා විස්තරයේදී බුදුරජාණන්ගේ සිත් ඔබගේ සිතින් දැනගත්තා අනාගතයේ ඇතිවන්නා වූ බුදුරජාණන්ගේ සිත් ඔබගේ දැනගත්තා. මේ වර්තමානයේ සිටින මේ මේ බුදුරජාණන් වහන්සේගේ සිත ඔබේ සිත් දැනගත්තද? නැද්ද? එහෙම දැනගන්නේ නැත. නැත් දැනගත්තා නේද? මට ඒ වුණාට ධර්මාංගය ඇති වුණා. ධර්මාංග කියන්නේ Taman ගියේ මගක්නේ. Taman යම් කිසි මාර්ගයකින් ගියේ. සතර සතිපට්ඨාන සතර කම්මප්පඨාන සතර ඉතිපාද පංචින්ද්‍රිය පංචකර සප්තපෝච්ඡං ඔය අර්ථයෙන් වඩන්නට තිබෙන්නේ ඉතින් ඒ ධර්මයේ විසක වෙන වඩන්නට ධර්මයක් නැහැ සම්බෝධිය විස වේවා ඒ සම්‍යක් සම්බෝධිය විස වේවා ඉන්නහා බෝධියක් විස වේවා වඩන්නට තිබෙන්නේ ධර්ම අනේ ඒක ස්වාමීන් වහන්සේ ධර්මන්වය බුදුජානක ශ්‍රේතින්දී යම පදාකරයි ඊට පස්සේ යමක් බලාද නැහැ. ඒ ටික කිව්වා විතරයි සවිස්ථාප. ඉතින් සවිස්ථාපුවන්නේ මේ දේශනා කළ ඒ අභිධර්ම දේශනාව සවිස්ථාපියෝ ඉගැන්වි තමන්ගේ සම්පියක් ගෝලයක් සබ්බි විහාරයක්. එයන කිරිවල වෙලා උපන් විපාක. අලි සාසනික සාසනයේ පවතින කාලෙදී කිරිවල. ඉතින් බාහිර මේ අහගෙන ඉන්නේ එක කොයිතරම් ඉස්සෙක්ද දැන් ඒ අයට අහගෙන නිකන් ඇහුණා නෙමෙයි. ඇහුණා නෙමෙයි සමහරු දැන් බණ බණහත් කරනවා. සමහරු අහනවා නෙමෙයි. සමහරුට ඇහෙනවා. දැන් මේ කිරිවවක්වත් ඇහුණා නෙමෙයි. ඔව් ඔව් අහගෙන හිටියා. ඒක තේරුම් ගන්න. ඒක දෙකක් නෙමෙයි. දැන් සමහරුට ඇහෙනවා. යාම් කියනවා කතා කරනවා. ඒ කතා කරන විට කාටද ඇහෙනවා. ඒක ඒක නිකන් කප්පයක් වගේ නෑ. ඒක නෙමෙයි අර අර අර කිරෝගම් පන්තිය දෙනා කියන්නේ. මේ ඇහෙන ශබ්දය ආහාරණය කියන. අපි ඒකට යොමු වුණා තමයි යොමු කරගෙන ආන්නේ. එහෙම නැත්නම් අපි නිකන් ඇහෙන්න පුළුවන්. කොහොම සබ්දයක් ඇහෙනවා. ඇහෙන්න පුළුවන්. ඒ ඇහුණු එක නිසා නේද? ඒක නම් නිකන් ඇහුණයි කියන එක පිනක් නෙවෙයි. ඇහුණේ කියන එක පිනක් නෙවෙයි. නමුත් කරේ නිවිත්තක් ගහස්වා කියලා කියන්නේ. මේ මේකේ නිවිත්ත ගත්තා ඒ කියන්නේ අරමුණු කළා. ඒ ආරමුණු කළ නිසා ඔවුන්ගේ සිතෙහි කුසල ධර්ම ගැටෙනවා. තේරුම් ගත්තේ නැති වුණා. මේ ගොඩකින් අහගෙන ඉන්නේ. එතකොට යහපත් දෙයක් ඔහුගේ සිතෙහි අර ලෝභාවියක් ඇති වෙන්නේ නැති තත්වයක් ඇති වෙන්නේ. එනිසා ඔවුන් බැලලා කියන උපදෙස් දෙන්න ඕනේ. ඔවුන් වෙන කෙනෙක් කරලා නැහැ. මේ පිළිනිසා දෙන්න උපන් උදාහරණයක් එහි ගන්න කරලා මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී තමයි මේ උපන් ඉතිලා පස්සේ කාලෙක සෙමිකාපරන්නේ ගෝල් පාසුලා. ඉතින් ඒ කොයිතරම් ඒ ගෝලයන් අක්තිය දෙන අභිධර්මයේ ඉගෙනගත්ත ගෝලයෝ ශිෂ්‍ය කොයිතරම් ගුණයක් ඉස්සක් වෙනද? ඒ ගුණ ළමකට හේතුුවේ තමයි. ආගම. ධර්මයේ ආගම. ඒකයි ධර්මයේ ආනන්දිතිය. ධර්මය අහන එක අඥාන සංවත්තනික පිටක. නුවණ නුවණ ඇතිවීමට ඉවහල් කරන පිටක. අඥාන සිතේ අනිත් ඒවා ශුන්‍ය සංවත්ත. ධම්මී ආදී ශුන්‍ය සංවත්ත. සැපලබදී වයි. නුවණ ලැබෙන්නේ නැහැ. සැප ලැබෙන හැම කෙනෙක්ම හැම කෙනෙක්ම නුවණ ලැබෙන්නේ. නුවණ ලැබෙන්නට නම් නුවණ පෙරදරි පාඩනට ඕනේ. ඒක කරක කුසලයේ ඒකයි අඥා සංවර්ධනයකට එකක් වඩා උසස්කම තැනෙන්නේ. බණ එහෙම ඒක. අපි අනිත් දවස්. එතන ඒකට මේ මතකනේ සුවන්න